තෙරුවන් සරණයි. අපි අද කතා කරන්න හිතුවේ සිතිවිලි සම්බන්ධව. මොකද ගොඩාක් අය ඊමේල් හරහා WhatsApp හරහා මුණ ගැහෙන අය කමෙන්ට් වල හැම එකකම වගේ වැඩිපුර තියෙන්නේ සිතිවිලි කරදරයක් කරගෙන සිතිවිලි වදයක් කරගෙන සිතිවිලි තමයි ගොඩාක් අයට තියෙන ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ගොඩක් අයට ඕනේ සිතිවිලි නැති කරන්න සිතිවිලි නවත්තන්න සමහර අයට සිතිවිලි නැති හිතක් ඉල්ලන්නේ ඉතින් මේ මේ අදහස් වලින් තේරෙන්නේ ඇත්තටම මනස කියන්නේ මොකක්ද කියලා තේරුම් අරගෙන නැතිකමක් ඒ නිසා අපි හිතුවා සිතුවිලි සම්බන්ධ වෙනම වීඩියෝ එකක් කරන්න. ඒ වගේම දේශනා පොඩ්ඩක් දිග වෙන්නත් පුළුවන්. ඒ වගේම කලබල තැනක ඉඳගෙන මේක ඇහුවට ඔබට තේරෙන එකක් නෑ. ඒ නිසා ටිකක් නිස්කලංක නිහඬ වෙලාවක අහන්න කියලාත් අපි මතක් කරනවා. ඉස්සර වෙලාම මතක තියාගන්න මේ සිතුවිලි වලට වෛර කරන චේතනාවක් තමයි ගොඩක් අයගේ තියෙන්නේ. ඒකට හේතුව සිතේ සහ සිතුවිලි අතර සම්බන්ධතාවය දාන්නේ නැතිකම. මම ඉස්සෙල්ලා මෙහෙම අහන්නම්කෝ. අපේ ඇස් දෙකෙන් අපි මොකද්ද කරන්නේ? අපි ඇහැ කියන ద్వාරයෙන් සිද්ධ වෙන්නේ රූප බැලීම කියන එක. එතකොට අපේ ඇස් අඳ වෙලා නැත්තම් ආලෝකයකුත් තියෙනවා නම් බාහිර රූපක් තියෙනවා නම් ඇහැට රූප පේන එක නවත්තන්න පුළුවන්ද? ඇහැට රූප පේන එක නවත්තන්න බෑ. ඒක නවත්තන්න හදනවා නම් ඇහි ක්‍රියාකාරීත්වය මෙතන මේ තියෙන ක්‍රියාකාරීත්වය නොදන්න කම නිසා වෙච්ච අවුලක්. ඔය වගේමයි කනටත් අපේ කන් දෙක බීරි වෙලා නැත්තම් හොඳ වාතයක් වායු ගෝලය හරියට ක්‍රියාත්මක වෙනවා නම් ශබ්දක් තියෙනවා නම් අපේ කනට සද්ද ඇහෙන එක අපිට නවත්තන්න බෑ. ඒ වගේම නාසයට ගඳ සුවඳ දැනෙන එක නවත්තන්නත් බෑ. දිවට රස දැනෙන එක නවත්තන්නත් බෑ. ඒ අදාළ පරිසරයේ සැකසීච්චකම ඒක වෙනවා. කයට ස්පර්ශ දැනෙන එක නවත්තන්නත් බෑ. ඒ වගේම මේ හිතේ ස්වභාවය තමයි සිතුවිලි හිතන එක. අරමුණු ගන්න එක තමයි හිතේ ස්වභාවය. එතකොට අපිට හිතක් කියලා එකක් තියෙනවා නම් මේ විඥාන ධාරාව තවම පවතිනවා නම් ක්‍රියාත්මක වෙනවා නම් සිතුවිලි ගන්න එක නතර වෙන්නේ නැහැ. මොකද හිත පවතින්නේ අරමුණු අරමුණු මැත්තේ තමයි තියෙන්නේ. හිතට අරමුණක් නැතුව ඉන්න බෑ. එතකොට සිතුවිලි එනවා. ඉස්සර වෙලාම අපි ඒක තේරුම් ගන්න ඕනේ. එතකොට අපිට මේ සිතුවිලිත් එක්ක කරන ගනුදෙනුව මොන වගේද කරන්න කියලා හිතා ගන්න පුළුවන් තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම මතක තියාගන්න ගොඩාක් අය චෝදනා කරනවා රාගය එනවා, ద్వේෂය එනවා. මේකට තමයි ගොඩාක් අය දත කන්නේ, දඟලන්නේ, විඳවන්නේ, පසුතැවෙන්නේ. මේ කෙලෙස් දෙක අයින් කරන්න ගොඩාක් දඟලනවා. එතනම පාර වැරදිලානේ. රාග ద్వේස දෙක ප්‍රහාණය වෙන්නේ 100%ක් මොන මාර්ගඵලයේදීද? අනාගාමී අවස්ථාවේදී තමයි රාග ద్వේස දෙක ප්‍රහාණය වෙන්නේ සහ මුලින්ම. එහෙනම් අපි මේ මුලින්ම උත්සාහ කරන්න ඕනේ ඇත්තටම රාග ద్వේස අයින් කරන්න නෙමෙයි. රාග ద్వේස අයින් කරන්න නෙමෙයි අපි උත්සාහ කරන්න ඕනේ මමත්වය අයින් කරන්න, සක්කාය දිට්ඨිය අයින් කරන්න, ආත්ම දෘෂ්ටිය ප්‍රහාණයටයි අපි මුලින්ම කටයුතු කරන්න ඕනේ. මොකද සෝවාන් මාර්ග ඥාණයෙන් ප්‍රහාණය වෙන කෙලෙසය ඒක. ඒ නිසා මේ රාග ద్వේස කියන කෙලෙස් වලට බලය දෙන්නේ රාග ద్వේස කියන කෙලෙස් වලට ලොකු පණක් දෙන්නේ මමත්වයමයි. මමත්වයේ බිඳුණු දවසට ඔය තරම් රාග ద్వේස උඩපණින්නේ නැහැ. එයාට එච්චර බලයක් එන්නේ නැහැ ඒ දෙන්නට. තව ප්‍රහාණය කරන්න කෙලස් ටිකක් තියෙන නිසා ඒවයි බලයෙන් යම්කිසි ක්‍රියාකාරීත්වයක් තිබුණට මේ සිතුවිලි වලට මෙච්චරම මෙච්චරම බලයක් ලැබෙන්නේ. අපි සිතුවිලි වලට මෙච්චර ගොදුරු වෙන හේතුව සිතුවිලි නිසා අපි මෙච්චර පීඩා විඳින හේතුව ඇත්තටම මමත්වයයි. එහෙම නැතුව සිතුවිල්ලේ ප්‍රශ්නයක් නෙමෙයි. ඉතින් අපි මෙන්න මේක තේරුම් බේරුම් කරගන්න ඕනේ ඉස්සර වෙලාම. ඇත්තටම මමත්වය නැත්තම් මේ මම කියන සංඥාව ආත්ම දෘෂ්ටිය සත්ව පුද්ගල සංඥාව කියන එක දකින්න හරි අමාරු ක්ලේශයක්. ඒක මනසේ හට ගන්නවා තේරුම් ගන්න අමාරුයි. ගොඩාක් අයට පෙන්නලා දුන්නට බාර ගන්නත් බෑ. මේක වැඩ කරන විදිය දකින්නේ නැතුව තේරුම් ගන්නේ නැතුව අපි කොහොමද මමත්වය කියන එක ප්‍රහාණය කරන්නේ? ඉතින් මමත්වය කියන එක සිතුවිලි වලින් තොර තත්වයක් නෙමෙයි. සිතුවිලි වලින් වෙන් වුණ තත්වයක් නෙමෙයි මමත්වය කියන්නේ. මමත්වය වෙනම එකක්, සිතුවිලි වෙනම එකක් නෙමෙයි. ඉතින් මේ ඉස්සරලාම අපි හොයාගන්න ඕනේ මේ මමත්වයේ මනසේ වැඩ කරන හැටි. අපි දන්නවා බණ පොතේ හැටියට නම් සෝවාන් වෙනකොට ප්‍රහාණය වෙන කෙලෙස් මොනවද කියලා ඇහුවාම ඔක්කොම හොඳට කියන්න දන්නවා. හැබැයි සෝවාන් මාර්ග ඥාණයෙන් ප්‍රහාණය වෙන කෙලෙස් සක්කාය දිට්ඨිය සීලබ්බත පරාමාස විචිකිච්ඡා කියලා අපි කියන්න දන්නවා. සමහර විට ඒවයි තේරුම් ඇහුවොත් තේරුම් කියන්නත් දන්නවා. හැබැයි මම අහනවා ඔබෙන් ප්‍රශ්නයක් ඔය සක්කාය දිට්ඨිය කියන එක ඔබේ හිතේ හට ගන්නකොට ඔබ දැකලා තියෙනවද කවදා හරි? ඔබට අඳුන ගන්න පුළුවන් වෙලා තියෙනවද? ඔය සීලබ්බත පරාමාස කියන එක ඔබේ හිතේ හට ගන්නකොට විචිකිච්ඡාව කියන එක ඔබේ හිතේ හට ගන්නකොට ඔබට ඒක කවදා හරි දැක ගන්න පුළුවන් වෙලා තියෙනවද? අඳුන ගන්න පුළුවන් වෙලා තියෙනවද? අඳුනනවද ඒක ඔබේ හිතේ හට ගන්නකොට ආ මේ තියෙන්නේ මමත්වය මට මේ ඇවිල්ලා තියෙන මම මේ මමත්වයට යට වෙලා තියෙන්නේ කියලා අඳුනන්න පුළුවන්ද කවදා හරි එහෙම අඳුනගෙන තියනවද අඳුනන්නේ නැහැ ඔබට ඕ කියන්න බෑ කියන මම දන්නවා මේක තමයි මේක තමයි වෙනස දැනුමේ සහ ප්‍රායෝගික පුහුණුවේ ඒ නිසා අපි බලන්න ඕනේ මේ මමත්වය කොහොමද මනසේ හටගන්නේ වැදගත් වෙන්නේ සතිය. ඉතින් අපි ඒ හරහා මේක පොඩ්ඩක් කතා කරමුද? ඇත්තටම මේ අපේ හිතේ සාමාන්‍යයෙන් සිතුවිලි හටගන්න එක ස්වභාවිකයි කියලා මම කිව්වනේ. ඒ සිතුවිලි ස්වභාවිකව ජනනය වෙනවා. ස්වභාවික වෙනවා. එතකොට අපි අපේ හිතේ මේ ස්වභාවිකව හටගන්න සිතුවිලි අපි හඳුනා ගැනීමක් කරනවා වෙනම සිතුවිල්ලකින්. හඳුනා ගැනීමක් කරනවා වෙනම සිතුවිල්ලකින් අන්න ඒක තමයි මමත්වය කියන්නේ. ඒක හරහා තමයි මමත්වේ වැඩ කරන්නේ. නැත්තම් ස්වභාවිකව හටගන්න සිතුවිල්ලේ කෙලෙසයක් නැහැ. උදාහරණයක් මම මේක විස්තර කරලා දෙන්නම් ඉවසීමෙන් අහගෙන ඉන්න. අපේ හිත හරහා යන සිතුවිලි හටගන්න මේ සිතුවිලි බැඳිලා තියෙනවා ලින්ක් වෙලා තියෙනවා අපි ජීවත් වෙන සංස්කෘතියට වටපිටාවට පරිසරයට අනුව ඒවා ලින්ක් වෙලා තියෙන්නේ. ඒ හරහා තමයි ඔබට අතීත හෝ අනාගත හෝ අරය මෙයා තැන් තැන් මොනවා හරි ගැන ඔබට සිතුවිලි හටගන්නේ. මේ අපේ අපේ ජීවන රටාව අපේ ජීවිතේ වටා තිබුණු පරිසරයට අනුව තමයි ওই සිතුවිලි ඔක්කොම හටගන්නේ ලින්ක් වෙලා තියෙන එකට. එතකොට ඒ සිතුවිලි ඒ සිතුවිලි ඔබට අයිති සිතුවිලි જાතියක් නෙමෙයි. ඒ වගේම ඒ සිතුවිලි ඔබ ඔබත් නෙමෙයි. මම මම කියන එක තේරෙනවද මම දන්නේ සිතුවිලි ඔබට අයිතිත් නැහැ. ඔබ කියන්නේ සිතුවිලිත් නෙමෙයි. එතකොට මොකද්ද වෙන්නේ මේ සිතුවිලි ස්වභාවික සංසිද්ධියක්. ස්වභාවිකව සිද්ධ වෙන සංසිද්ධියකින් ඔබ සිතුවිල්ලක් අල්ලලා ගන්නවා. තියෙන සිතුවිල්ලක් අහුලලා අල්ල ගන්නවා. ඒ මොන ක්‍රමයකට නමුත් හිතේ හටගන්න ස්වභාවිකව හටගන්න සිතුවිල්ලක් ඔබ තව සිතුවිල්ලකින් අල්ලනවා. අහුලලා ගන්නවා. අන්න ඒ අහුලලා ගන්න සිතුවිල්ල තමයි මමත්වයේ පදනම් කරගෙන හටගන්නේ. ඒකට තමයි අපි කියන්නේ සිතුවිල්ල හඳුනා ගන්නවා කියලා. මේක වරදවා ගන්න එපා. මේ සතියෙන් කරන හඳුනා ගැනීම නෙමෙයි මේ කියන්නේ. මම මේක චුට්ටක් විස්තර කරන්නම් මෙහෙම. සාමාන්‍යයෙන් ස්වභාවිකව අපේ හිතේ සිතුවිල්ල කඩ ගන්නවා. අපි කියන්නේ ওই රහතන් වහන්සේගේ මනස ස්පර්ශයෙන් නතර වෙනවා කියලා. ස්පර්ශයෙන් නතර වෙන්න නම් ස්පර්ශ වෙන්න අරමුණක් තියෙන්න බෑ. ඒ කියන්නේ සිතුවිලිත් එක්තරා අරමුණක්. ඒ කියන්නේ රහතන් වහන්සේගේ හිතෙත් සිතුවිලි හට ගන්නවා. හැබැයි ස්පර්ශයෙන් නතර වෙනවා කියලා කියන්නේ උන්වහන්සේලායේ ස්වභාවිකව හට ගන්න සිතුවිලි අහුලලා ගන්නෙ නෑ. ඒවා අතින් අල්ලන්නේ නෑ. ඒවා ඒවට ඇවිල්ලා යන්න ඉඩ දෙනවා. ඒවට ස්වභාවිකව ගලන්න ඉඩ දෙනවා. අපි කරන්නේ මොකද්ද? එක්ක රාගයෙන් එක්ක ද්වේෂයෙන් එක්ක මාන්නෙන් මොකක් හරි ක්‍රමයකින් අර යන්න සිතුවිල්ල කහුලලා ගන්නවා. ඒ ගන්නෙම මමත්වයෙන්. ඒක තමයි කිව්වේ මේ සිතේ ස්වභාවිකව හටගන්න සිතුවිලි අපි හඳුන ගන්නවා යම් ක්‍රමයකට. හඳුන ගන්නවා කියන්නේ මොකක් හරි ක්‍රමයකට ඒක කෙලෙසකින් ඒක දිහා බලලා ඒක අල්ල ගන්නවා. අල්ල ගන්නෙම මමත්වයෙන්. එතකොට ඒ ඔබේ සිත ඔන්න මමත්වයට ඒ වෙලාවේ යට වෙලා ඉවරයි. එතකොට වෙන්නේ මොකක්ද මේ හඳුනා ගැනීම කියන එක මේ ඔබ සිතවිල්ලක් අල්ලනවා කියන එක අහුලනවා කියන එක මමත්වය කැටි වෙලා තමයි සිද්ධ වෙන්නේ. ඒකත් කරන්නේ සිතුවිල්ලකින්. ස්වභාවිකව හටගන්න සිතුවිල්ලක් ඔබ වෙන විදිහකට සිතුවිල් ඒ සිතුවිල්ල අල්ලා ගන්නවා අහුලා ගන්නවා අහුලා ගන්න මමත්වයෙන් ඒකත් සිතුවිල්ලක්. අන්නේ සිතුවිල්ල තමයි මමත්ව සහිත මමත්වයේ සහිත සිතුවිල්ල වෙන්නේ. ඉතින් මොකද්ද වෙන්නේ? ඔබ ඊට පස්සේ මොකද්ද කරන්නේ? ඒ අහුලාගත්තු සිතුවිල්ල ඒ ඒ සිතේ හට හටගන්න ස්වභාවිකව හටගන්න සිතුවිලි වලින් ඔබ අහුලන සිතුවිල්ල ඔබ විශ්වාස කරන්න පටන් ගන්නවා. ඒ හිත ඊට පස්සේ ඒ ඒ අපි අහුලගත්තු සිතුවිල්ල ඊට පස්සේ පැටව ගහනවා. ඒක එක දිගට දිගට දිගට දිගට යනවා. ඊට පස්සේ මොකද්ද කරන්නේ? මේ මම කියලා අහුවෙනවා. මේ මගේ සිතුවිලි කියලා ඔබ අල්ලනවා. ඒ ඒ සිතුවිලි ඔබට කියන ඒ සිතුවිලි ගොතන කතන්දරේ ඔබ විශ්වාස කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒ ඒ අනුව ඔබ ඔබ ගැන හැඟීමක් හදා ගන්නවා. ආ ඔන්න මට දැන් තරහ ගිහලා මම ද්වේෂ චරිතයක් නැත්නම් මම රාග චරිතයක්. මම මෙහෙම කෙනෙක් කියලා ඔබ ඔබ ගැන යම්කිසි විනිශ්චයකට එනවා. මේකට මේකට කියන්න පුළුවන් ඔබ ඔබ ගැන ඉමේජ් එකක් හදා ගන්නවා. මම මෙහෙමයි කියලා. ඒ ඉමේජ් එක හැදෙන්නෙම අර ඔබ සිතුවිල්ලක් අල්ලලා අලුතෙන් හදාගත්තු කතන්දරය නිසායි. එතකොට ඔබ මේ හදාගන්න ඉමේජ් එක හොඳ විදිහට ඔබ අල්ලනවා වෙන්නත් පුළුවන් නරක විදිහට අල්ලනවා වෙන්නත් පුළුවන්. ඒ හොඳ හෝ නරක විදිහට ඔබ ඔබ ඒ ඉමේජ් එක හදාගන්නේ අර ස්වභාවිකව හටගන්න සිතුවිල්ල ඔබ අල්ලපු විදිහ අනුවයි. ඒ නිසා තමයි එක වෙලාවකට ඔබ ඔබ හොඳ කෙනෙක් කියලා කියනවා එක වෙලාවකට ඔබ නරක කෙනෙක් කියලා කියනවා. එක වෙලාවකට මෙලෝ රහක් නැති සාමාන්‍ය කෙනෙක් වෙනවා. ඒ ඒ විදිහට ඔබේ ඔබම හදාගන්න ඔබේ ඉමේජ් එක මොහොතින් මොහොතට වෙනස් වෙනවා. ඔකට අපේ ලොකු සායනාසය හරි ලස්සන කතාවක් කියනවා. උදාහරණයක් දැන් මම හිතනවලු මම රාග චරිතයක් කියලා. මම රාග චරිතයක් කියලා මගේ ෆොටෝ එකක් අරගෙන ඒක ප්‍රේම් කරලා බිත්තිය ගහනකොට මම දේශ චරිතයක් වෙලා ඉවරයි. එතකොට රාග චරිතය මැරිලා. එතකොට කොහොමද අහනව අර මම රාග චරිතයක් කියලා ගත්ත ෆොටෝ එක ප්‍රේම් කරලා බිත්තිය එල්ලන්නේ කොහොමද? මොකද එල්ලන වෙලාවේ මම දේශ චරිතයක් වෙලා ඉවරයි. අන්න ඒක තමයි වෙන්නේ. මොකද මේ අපි අර ස්වභාවික ගලන සිතුවිලි සිතුවිලි ධාරාවෙන් එකක් අල්ලනවා කොහෙන් හරි මමත්වය පදනම් කරන ඊට පස්සේ යනෝ කතන්දර ගොතලා තමයි අපි මේ ඉමේජ් එක හදන්නේ. එතකොට වෙන්නේ මොකද්ද? ඔබ අන්න ඒක විශ්වාස කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඔබ නරක පැත්තකට ඔබ ඉමේජ් එක හැදුවොත් ඔබ ගැන ඔබ ඔබ ගැනම පහත් මානසිකත්වයක් හදා ගන්නවා. පහළ මට්ටමකින් හිතන්න ගන්නවා. ඕන් ඔය හින්දා තමයි මිනිස්සු විඳවන්නේ එක පැත්තකින්. ගොඩාක් වෙලාවට නරක පැත්තට යනවා. ඊට පස්සේ මානසික ආතතිය, අසහන, ડિප්‍රෙෂන්, ඇන්සයිටි වගේ ওই ප්‍රශ්න එන්නේත් ඔන්න ඔය ඔන්න ඔය සිද්ධිය හරහා. මේක වෙන්නේ මොකක් නිසාද? ඔබ අර ස්වභාවිකව ගලන සිතුවිලි ටිකට ගලන්න ඉඩ දෙන්නේ නැතුව, ඒ දිහා අවධානයෙන් ඉන්නේ නැතුව, ඒකෙන් එකක් අල්ලලා අරගෙන ඊට පස්සේ ඔබම කතන්දර ගොතලා ඒක ඔබම විශ්වාස කරන්න පටන් ගන්නවා. මේ සිද්ධිය සම්පූර්ණයෙන්ම සිද්ධ වෙන්නේ මමත්වයේ නිසා. මමත්වය තමයි එතන පාදක වෙලා වැඩ කරන්නේ. එයා තමයි මේ ඔක්කොම ටික කරන්නේ. මමත්වය කියන එක පටන් ගන්නෙම අර ස්වභාවිකව ගලන විඥාන ධාරාවෙන් සිතවිල්ලක් අල්ලපු මොහොතේ ඉඳලා ඔබ මමත්වයට යට වෙලා ඉවරයි. ඉතින් මේකට තව ඔබට තේරෙන දෙයක් කිව්වොත් සමහරු මේකට යට වෙනවා. ඔබේ හිතේ යට වෙන එක පැත්තක් තමයි කවුරු හරි අපි හිතමු ඔබට බැන්න කියලා ඔබට පහත් වචනයක් කියලා බෑන්න අපි උදාහරණයක් මම මෙතෙන්ට උදාහරණයක් ගන්නවා කවහරි ඔබට බල්ලා කියලා බෑන්න. ඊට පස්සේ ඔන්න ඔබ ඒ ඒ ඒ දැන් බල්ලා කියලා බැනපු එක ඔබට ඇහෙනවා. ඒක සිතුවිල්ල. ඊට පස්සේ ඔබ ඒ සිතුවිල්ල මමත් එන් අල්ලනවා මට බල්ලා කියලා බෑන්න කියලා. ඊට පස්සේ මොකද්ද කරන්නේ? ඒ හරහා කතන්දර ගොතලා ඔබ ඒක විශ්වාස කරනවා. ඒ සියලු ටික වෙන්නේ මමත්වෙන්. ඊට පස්සේ ඔබ ඒක බාරගෙන දැන් ඒක ඔබේ මනසේ හිර වෙලා ඔබ බල්ලෙක් කියලා ඉවරයි. ඒ සිතුවිල්ලට ඔබ යන්න දෙන්නේ නැතුව අල්ලපු නිසා තමයි මේක වෙන්නේ. ඔබ ඒක විශ්වාස කරන්න කරන්න වෙන්නේ මොකක්ද? ඔබේ මනසේ ගැඹුරුම තැන්වල මේක තැම්පත් වෙන්න ගන්නවා. මෙන්න මේ නිසා තමයි අවුරුදු ගානකට කාලාන්තරයක් තිස්සේ වෙච්ච සිද්ධි පවා මිනිසුන්ගේ මනසේ අදත් සිහි කරනකොට ද්වේෂ එනවා රාග එනවා ඔක්කොම කෙලෙස් එන්නේ අර ගැඹුරුම තැන තැම්පත් වෙන විදිහට ඔබ ඒවා විශ්වාස කරන්න පටන් අරගෙන මේ සිද්ධි දාමය වෙන්නේ මමත්වයේ හරහා අන්තිමට මොකද්ද වෙන්නේ ඔබ ඒ සිතුවිලි වලින් හදාගත්තු මවාගත්තු ජීවිතය ඔබ ඒ ජීවිතේම ඔබට සතුරු ජීවිතයක් බවට පත් වෙනවා. ඒ ජීවිතේම ඔබට අන්තිමට හතුර වෙන්නේ. ඒ ජීවිතේම ඔබට විනාශකාරී වෙන්නේ. ඒකට ඔබ ඇල්ලිලා හිර වෙලා දිගින් දිගටම අන්තිමට ඔබ ඔබට විවේචනය කරනවා, ඔබ ප්‍රතික්ෂේප කරනවා, ඔබට ඔබ එපා වෙනවා. අන්තිමට ඔබේ මනස දන්නේම නැතුව ඔබ කියන්නේ අන්න එහෙම කෙනෙක් කියලා ඔබ විශ්වාස කරන්න පටන් ගන්නවා. ඒ තමයි සැබෑ මම. ඒ තමයි මම. දැන් තේරෙනවද ඔබ මමත්වයට අහු වෙලා ඔබේ මනස අරන් යන දුරක්. ඉතින් ඊට පස්සේ මොකක්ද වෙන්නේ? තමන්ට වෛර කරන්න පටන් ගන්නවා, විවේචනය කරන්න පටන් ගන්නවා, විඳවන්න පටන් ගන්නවා. මෙන්න මේ සිද්ධිය නිසායි අර මට ඇවිල්ලා තියෙන ගොඩාක් ප්‍රශ්නවල තියෙන්නේ මිනිස්සු සිතුවිලි නිසා විඳවන්නේ මෙන්න මේ සිද්ධිය නිසා. ඇත්තටම සිතුවිල්ලක් නිසා නෙමෙයි ඔබ විඳවන්නේ මමත්වයේ නිසා. මේ තමන් ගැන නරකයි කියලා හදාගන්න ඉමේජ් එක ප්‍රතිරූපය නිසා මමත්වයේ හරහා තමයි මේක සිද්ධ වෙන්නේ මේ ප්‍රතිරූපය හැදෙන්නේ නැහැ අර ස්වභාවිකව ගලන සිතුවිලි ධාරාව ස්වභාවිකව ගලන විඥාන ධාරාවට ඔබ ස්වභාවිකව ගලන්න ඉඩ හැරියානම් ඒ කෙරෙහි හුදු දැනුවත්භාවය විතරක් තිබුණා නම් හුදු අවදිය විතරක් තිබුණා නම් සතිමත් වුණා නම් ඒ සිතුවිලි ඔක්කොම එන්නේ යන්න එකක්වත් නතර වෙන්නේ නැහැ ඔබ තමයි එකක් අල්ලලා නතර කරගත්තේ කූඤ්ඤයක් ගහලා එතනින් පස්සේ ඔන්න ඔබ අහුවෙනවා මමත්වයේ සහිත කෙලෙස් ජාලාවකට ඔබ ඔන්න අහුවෙනවා ඉතින් මෙතනින් එහාට නතර කරගන්න බැරි වුණොත් මේ මට්ටමත් සතියෙන් දකින්න බැරි වුණොත් මොකද්ද වෙන්නේ ඔබ බාහිර ලෝකෙ දිහා බලන්න පටන් ගන්නෙත් ওই විදියට. බාහිර මිනිස්සු දිහා ඔබ බලන්න පටන් ගන්නෙත් ওই විදියට. මොකද දැන් ඔබ දැනටමත් පාට කණ්ණාඩියක් දාගෙන ඉවරයි ඔබ හදාගත්තු ප්‍රතිරූපය අනුව. ඊට පස්සේ බාහිර පුද්ගලයෝ විවේචනය කරන්නත් යන්නේ ඔය ඔය කණ්ණාඩිය දාගෙන. ඒ අයට ප්‍රතිචාර දක්වන්න යන්නෙත් ඔය කණ්ණාඩිය දාගෙන. මේකට හේතුව තමයි අපි මම පොඩි පණිවිඩයකුත් තියුවා මගේ channel එකේ මට මතකයි අපි දේවල් දිහා බලන්නේ ඇත්තටම අපිට ඕනි විදිහට මිසක් ඒවා පවතින ස්වභාවයෙන් අපි ඒක දිහා බලන්නේ නැහැ. මෙන්න මේක සිද්ධ වෙන්නේ මෙන්න මේ විදිහට. ඔබ අර හදාගත්තු ප්‍රතිරූපේ ඉමේජ් එකට අනුව තමයි ඔබ ඊට පස්සේ ලෝකෙ දිහා බලන්නේ. ඔකට තමයි අපි කියන්නේ පාට කණ්ණාඩි දාලා බලනවා කියලා. ඔහොම වාක්‍යයක් කිව්වට කණ්ණාඩිය හැදෙන හැටි ඔබ හිතන්නේ ඔබ හොයන්නේ ඊට පස්සේ අර කණ්ණාඩිය හැඩයට තමයි ඒකේ පාටට තමයි ඔබට ලෝකෙ පේන්නේ. ඔබ හදාගත්තු අර හිතපු ප්‍රතිරූපයට අනුව. ඉතින් එතකොට වෙන්නේ එතන තවත් අලුතෙන් ආයෙ ප්‍රශ්නයක් හට ගන්නවා. එයි සතිමත් භාවය නැති නිසා මේ සිද්ධිය ඔබට දැක ගන්න බැරි වුණු නිසා ඊට පස්සේ ඔබ ඔබට පේන ඇහෙන ගඳ සුවඳ විඳින ස්පර්ශ විඳින හැම දෙයක් ගැනම ඔබ තීරණ ගන්නේ අන්න අර ඔබ හදාගත්තු ඉමේජ් එකට ප්‍රතිරූපයට අනුව තමයි ඔබ ඔබම දන්නේ නැහැ ඔබ මමත්වය කියන විශාල පර්වතයට යට වෙලා ඉඳන් තමයි දැන් ලෝකෙ දිහා බලන්නේ කියලා ඔබට තේරෙන්නේ නැහැ ඔබ මමත්වයේ බරට යට වෙලා මෙන්න මේ නිසා අපි කියන්නේ මේ මමත්වය කියන්නේ සිතිවිලි වලින් වෙන්වුණු දෙයක් නෙමෙයි කියලා කියන්නේ මෙන්න මේ නිසයි. ඔබම හඳුනාගත්තු අර ස්වභාවිකව ගලවන ගලන සිතිවිලි ධාරාව හරහා ඔබම තමයි මේක ඒ සිතිවිල්ලක් අල්ලගෙන මේ මමත්වයට පොහොර දාගෙන මමත්වයට නැගිටින්නේ අත දීගෙන ඔබමයි මේක කරේ. ඒක ඒක තමයි අපි මමත්වය කියලා කියන්නේ. ඉතින් ඇත්තටම මමත්වය කියලා දෙයක් ඇත්තටම මමයේ කියලා කෙනෙක් නැහැ කියලා දැන් දන්නවනේ. මමයේ කියලා කෙනෙක් නැහැ කියලා අපි දැනගත්තට පොතේ දැනුම තිබුණට ඒක අපි දැකලා නැහැ. ඒකට අපිට අවශ්‍යයි ඇත්තටම සතිය කියන එක. ඉතින් දවසක ඔබ මෙන්න මේ කියන උගුලෙන් නිදහස් වුණු දවසට ඔබට තේරෙන්න ගන්නවා මේ වගේ ඔබ මමත්වයෙන් හදාගත්තු ඉමේජස් හදාගත්තු ප්‍රතිරූප මති මතාන්තර විශාල ප්‍රමාණයක් අවුරුදු ගාණක් තිස්සේ කාලාන්තරයක් තිස්සේ ඔබේ මනසේ තැම්පත් වෙලා තියෙනවා මුල් බැසගෙන තියෙනවා කියලා ඔබට තේරෙන්න ගන්නවා. ඒ ඔක්කොම ඔබ හදාගත්තේ ඔබේ හිත හරහා ගිය සිතුවිලි ඔබ අල්ලගෙනයි කියලා ඔබට තේරෙන්න ගන්නවා. ඒ සිතුවිලි නිසාමයි ඔබ මේ උගලට අහුනේ කියලා ඔබට තේරෙන්න ගන්නවා. ඉතින් මේක හරියටම සතියෙන් තේරුම් ගන්න පුළුවන් වුණාම තේරෙනවා ඇත්තටම සිතුවිලි කියන්නේ මම නෙමෙයි. සිතුවිලි කියන්නේ ඔබ නෙමෙයි කියලා තේරෙන්න ගන්නවා. සිතුවිලි කියන්නේ ඔබ නෙමෙයි නං. ඔබ කියන්නේ කවුද? <clears throat> ඔබ කියන්නේ දැනුවත් භාවයටයි. වර්තමාණයට තියෙන අවදි බව අවදි බවට තමයි ඔබ කියන්නේ. ඔන්න ඒකත් පටලවා ගන්න එපා, හිතන්න එපා. එහෙනම් මම කියලා කෙනෙක් ඉන්නවනේ ඔය කියන විදිහට කියලා. නෑ, එහෙම එකක් නෙමෙයි මේ කියන්නේ. මේක කියන්න වෙන ක්‍රමයක් නෑ. සිතුවිලි කියන්නේ ඔබ නෙමෙයි ඔබට ඔබ කියලා කෙනෙක් කියන්න ඕන නම් ඇත්තටම ඒ තමයි දැනුවත්භාවය. ඔබට ඒ සිතුවිලි කෙරෙහි තියෙන අවදිය, අවයානස් එක, මයින්ඩ්ෆුල්නස් එක, දැනුවත්භාවය. අන්න ඒක තමයි පිරිසුදු ඔබේ ශක්තිය. ඔබේ තියෙන යම් කිසි ශක්තියක් තියෙනවා නම් මොකක් හරි විඥාන ධාරාවේ ශක්ති විශේෂයක් තියෙනවා නම් ඒ ඒක අන්නේ අන්නේ කොටස තමයි ওই දැනුවත්භාවය කියලා කියන්නේ. මං මේකට පොඩි උදාහරණයක් කියන්නම් වර්තමානයේ ගොඩාක් අයට තියෙනනේ ප්‍රශ්නයක් මටමයි නරක දේවල් හැම වෙලෙම වෙන්නේ කියලා මටමයි වෙන්නේ මටමයි වෙන්නේ කියලා ගොඩක් අයගේ හිතේ මේ කාලාන්තරයක් තිස්සේ මෙන්න මේ සිතුවිල්ල මුල් බැසගෙන හදාගෙන තියෙනවා. අර අර වගේ සිතුවිල්ලක් විඥාන ධාරාව ගිය එකක් ඔබ අල්ලගෙන ඔළුවේ තැම්පත් කරගෙන තියෙනවා. ඉතින් එතකොට හිතන්නේ අනිත් මිනිසුන්ට හොඳ දේවල් වෙනවා මට විතරයි නරක දේවල් වෙන්නේ කියන එකක් එහෙම ඉමේජ් එකක් එහෙම ප්‍රතිරූපයක් ඔබ හදාගෙන තියෙනවා. හැබැයි ඇත්තටම එහෙම නෑ. හැම කෙනෙකුටම කරදර වෙනවා. හැබැයි ඔබ අර සිතුවිල්ල ස්ථීර කරගෙන ඉන්න නිසා ඔබට පේන්නෙම ඔබේ ජීවිතේ නරක ටික විතරයි. හොඳට බලන්න. ඔබට පේන්නෙම ඇයි දැන් අර අර ඉමේජ් එක තමයි විශාල අර ප්‍රතිරූපය තමයි විශාල දැන් ඔබ ඔබ ඔබ දිහා බලන්නෙත් ලෝකෙ දිහා බලන්නෙත් ඒ කණ්ණාඩිය දාගෙන එතකොට ඔබට පේන්නෙම ඔබේ ජීවිතයේ නරක ටික විතරයි එතකොට වෙන්නේ මොකද්ද ඒ නරක දකින්න දකින්න පේන්න පේන්න බලන්න බලන්න අර සිතුවිල්ල තවත් අහවුරු වෙන එක විතරයි වෙන්නේ මොන සිතුවිල්ලද මටම විතරයි නරක වෙන්නේ කරදර වෙන්නේ කියන සිතුවිල්ල තහවුරු වෙනවා ඒක හරි හරියටම හරි කියලා ඔබට හිතෙන්න ගන්නවා. ඔබට තේරෙන්නේ මේ මමත්වයේ හරහා වැඩ කරන සිතුවිල්ලකටයි මම මේ ගොදුරු වෙලා ඉන්නේ කියලා. ඉතින් මම මෙතෙන්දී පුංචි අමතර කාරණයක් ඔබට ඉදිරිපත් කරනවා මේක අමතර එකක්. ගොඩක් අය law of attraction කියන සබ්ජෙක්ට් එක ගැන දන්නවනේ. ඒකෙදි මෙන්න මේක ක්‍රියාත්මක මෙන්න මෙතන තමයි ඒක ක්‍රියාත්මක වෙන්න ගන්නෙ. මොකද මේ law of attraction වල අපි කියනවනේ අපිට ලැබෙන්නේ අපි කැමති දේ නෙමෙයි අපේ මනසේ පවතින తত্ত্বය අපි අපිට ඈඳාගන්නේ ඇදලාගන්නේ කියලා. ඒක තමයි මෙන්න මෙතෙන්දි වෙන්නේ. මොකද හැම වෙලේම අපේ මනසේ තියෙන්නේ මටමයි නරක වෙන්නේ මටමයි කරදර වෙන්නේ කියන එකක් තියෙනවනේ. එතකොට ඔබේ ජීවිතේ ගෙනහැල්ලා දෙන්නේ මේව තමයි. ඒ ඔබට ඔබට පේන දෘශ්‍යපතේට ඔබට පේන්න ගෙනහැල්ලා දෙන්නේ මේ නරක දේවල් ටික තමයි. ඔබේ මනස ફોકસ කරන්නේ මේක තමයි. ඊට පස්සේ වෙන්නේ සිතුවිල්ල තව තවත් විශ්වාස කරනවා විශ්වාස කරන්න කරන්න මමත්වයේ වැඩි වෙනවා ඒ හරහා ආයෙත් අර දේවල් එනවා ආයෙත් මමත්වයේ වැඩි වෙනවා අන්න එහෙම එකක් තමයි වෙන්නේ මෙන්න මේ හරහා මෙන්න මේ උගුල හරහා මිනිස්සු තමන්ගේ ජීවිතේ විහිං දුක්ඛිත තත්වයකට නිර්මාණය කරගන්නවා මෙන්න මේකට තමයි අපි කියන්නේ මේ අපි අපේ ඉරණම ලියා ගන්නවා කියලා කියන්නේ ඔය සමහරු කියනවා ඔබ ජීවිතේ නරක විදිහට ලියාගත්තා නම් ඉරණම අලුත් විදිහට ලියාගන්න කියලා. ඉතින් අලුත් විදිහට ලියන්න නම් ඔබ සතිමත් වෙන්න ඕනේ. මේක විහිං අපි ලියාගෙන තියෙන්නේ මේ ජීවිතේ, මේ ජීවිත කතාව, මේ දුක්ඛිත తত্ত্বය. මේකට සතිය ඕනේ. සතිමත් වෙද්දි තමයි ඔබට අර සිතුවිලි ටික පේන්න ගන්න. සිතුවිලි පේන්න ගන්නවා. සිතුවිල්ල අල්ලන හැටි මමත්වයෙන් පේන්න ගන්නවා. ඒක හරහා කතන්දර ගොතන හැටි පේන්න ගන්නවා. ඔය ඔක්කොම ටික පේන්න ගන්න නම් ඇත්තටම සතිය තියෙන්න ඕනේ. සතිය හරහා විතරයි ඔබට මේකට උත්තරයක් හොයාගන්න පුළුවන් වෙන්නේ. මේ නිසයි අපි කියන්නේ ඔබ හුදු නිරීක්ෂකයෙක් වෙන්න ඕනේ කියලා. මනසින් සතිය හරහා ඔබ හුදු නිරීක්ෂකයෙක් වෙන්න ඕනේ දැනව පස්සේ ගියාට ඔබට මේක පේන්නේ නැහැ. මොකද මේ සිතුවිලි පොතේ නැහනේ. මේවා හිතේ තමයි හටගන්නේ. ඉතින් මේක දැක්කොත් තමයි ඔබට ඒක යටින් හීන් නූලෙන් වැඩ කරන මමත්වය මොකද්ද කියලා මමත්වයේ හැටි ඔබට දැක ගන්න පුළුවන් වෙන්නේ එතකොට තමයි. එතකොට අපි මේ සතිය ටික ටික ටික ටික පුරුදු කරලා ශක්තිමත් සතියක් බවට පරිවර්තනය වුණාට පස්සේ අපිට මේ මමත්වයෙන් අල්ලන අර ඇහිලිල්ල අර නිකම්ම ගලන ස්වභාවික විඥාන ධාරාවේ සිතුවිල්ලක් අල්ලන ඇල්ලීම නතර වෙනවා. ඒක දකින්න පුළුවන් වෙනවා. ඒක දකිනකොට මේ සිතුවිල්ලෙන් අත මිදෙනකොටම ඔබ මම ඔබ මමත්වයෙන් සක්කාය දිට්ඨියෙන් අත මිදෙනවා. ඒක තමයි මමත්වයේ කෙලවර. හැබැයි ස්ථීරව නෙමෙයි. මේක 10000 ඔබ කරන්න ඕනේ. ඔබට මේක දකින්න වෙනවා 10000 පුහුණු වෙන්න වෙනවා. මේක තමයි මනසේ සැබෑ අවදිය කියලා කියන්නේ. ආරම්භක පියවර. ඔබ මේ විදිහට එක චිත්තක්ෂණයකට සතිමත් වෙනකොට සංසාරයක් පුරා ඔබ ගොඩනගාගත්තු මමත්වයේ එක මොහොතකට බිඳිලා යනවා. ඔබට තේරෙන්නේ නැහැ, පේන්නේ නැහැ මේවා මේ සිද්ධ වෙනකොට ආ මේ මමත්වයේ තමයි ප්‍රහාණය වුනේ. ආ මේ රාගය තමයි ප්‍රහාණය වුනේ. එහෙම ඒවා වෙන්නේ ඒ ඒ ඒ ඔබ කරන ක්‍රියාව හරහා සිද්ධිය ඒ සියල්ලම සිද්ධ වෙලා ඉවරයි. මම මේකට පොඩි උදා උපමාවක් කියන්නම්. අපි හිතමු ඔබේ කාමරේ කළුවරයි. අඳුර වැටිලා. එතකොට අපි අඳුරට කැමතිද? අපි කැමති නෑ. එහෙනම් අඳුර අයින් කරන්න අපි මොකද්ද කරන්නේ? මොකක් හරි ආලෝකයක් දැල්වනවා. ආලෝකයක් දැල්වනවා වෙනුවට අපි අඳුරට කැමති නෑ කියලා අඳුරත් එක්ක පොරපදන්නේ නෑනේ. අඳුරත් එක්ක රණ්ඩු කරන්නේ නෑ. අඳුරට බනින්න යන්නේ අඳුර තියෙන බව දැනගන්නවා. දැනගෙන ඒක අයින් කරන්න අපි කරන්නේ අඳුරට හාත්පසින් විරුද්ධ දෙයක් තමයි අපි කරන්නේ. ආලෝකය කියන්නේ අඳුරට විරුද්ධ ආලෝකය දල්වනවා හා සමගම ආලෝකය දල්වනවා හා සමගම අඳුරත් අයින් වෙනවා. ඒක ස්වභාවිකව වෙන්නේ. ඔන්න මං යනවා කියලා කියාගෙන යන්නේ අපි ආ අඳුර අයින් වුණාද කියලා බලන්න යන්න ඕනෙත් නැහැ. ආලෝකය හට ගන්නකොටම අඳුර අයින් වෙලා ඉවරයි කියන එක සිද්ධ වෙනවා. මේ ක්‍රියාවන් දෙක එකට සිද්ධ වෙන්නේ. අන්න ඒ වගේ මේ සතිමත් චිත්තක්ෂණයක විශාල સિદ્ધාන්ත ටික සිද්ධ වෙනවා. ඒ එක එකක්වත් අපි ඇනලයිස් කරන්න යන්න ඕනේ වෙනවා. ඒක ඔබට ඇනලයිස් කරන්න ඕනි කියලා හිතෙන්නේ විශ්වාස නැති නිසා මේ ප්‍රතිපදාව ගැන. පුහුණුව ගැන. සහ දැනුමට ගොදුරු වුණාමත් ඒ ඇනලයිස් කරන ගතිය එනවා. කොහොමද අර එහෙම වෙන්නේ මෙහෙම වෙන්නේ එහෙම කියලා. ඒ වගේම තව දෙයක් තියෙනවා මේ නිවනට යන්න තොටුපළවල් ගොඩක් තියෙනවා. නිවන් මාර්ගට බැහැ ගන්න. මේ සම්බුදු සාසනයේ අතීත කතා අරගෙන බලන්න හැම කෙනාම එකම ක්‍රමයකටද නිවන කියන එක සාක්ෂාත් කරේ. නෑ. එයින් තොටුපළවල් ගොඩක් තියෙනවා එකක් අල්ලගෙන අනිත් ඒවට දොස් කියන්න එපා. දන්නේ නැත්තම්. ඉතින් ඇත්තටම හරි පාර අහුණා නම් මේවා වෙන්නේ නැහැ. අහුවෙලා නැහැ. අපි අර එක මතිමතාන්තරයක් අල්ලගෙන ඒකමයි හර හරි අනිත් ඒවා වැරදි කියලා කෑ ගහන්න ගන්නවා. ඉතින් ඒ නිසා මේ මොන ක්‍රමයකට තිබුණත් ඔබට සිද්ධ වෙනවා සතිය කියන එක පුරුදු කරන්න. එතකොට තමයි ඔබට මේ උගුල දැක ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ ඔබ දැන් මේ සතිමත් වෙලා මේක දකිනකොට ආයෙත් ඒක හරහත් මමත්වයේ හටගන්න ඉඩ තියෙනවා. කොහොමද ඔන්න දැන් මම සතිමත් වෙලා කියලා ඒකත් මමත්වෙන් අල්ලනවා අල්ලපු ගමන් ආයෙත් දෙයක් වෙනවා සතිය මමත්වෙන් අල්ලපු ගමන් ඔබ අසතිමත් වෙන සැරයක් ගානේ ආයෙ විඳවන්න පටන් ගන්නවා ඊට පස්සේ ඔබ ඒ සිතුවිල්ලට ගොදුරු වෙනවා අනේ මට බැරි වුණා ඔන්න අසතිමත් වුණා ඊට පස්සේ ඔන්න හැම වෙලෙම සතිමත් වෙන්න උත්සාහ කරනවා ඒකට ගොදුරු වෙලා විඳවනවා මේකට හේතුව තමයි සතිය මමත්වෙන් අල්ලා ගැනීම සතිය කියන්නේ අනිත්‍ය දෙයක් කියලා තවම තේරිලා නැහැ ඉස්සරහට තමයි තේරෙන්නේ. ඒක තේරුණු දවසට ඔන්න ඔබ අසතියටත් සතිමත් වෙන්න සතිමත් වෙන්න හැකියාව වෙනවා ඔබට. ඒව ටික ටික ටික ටික ඉස්සරහට එන්නේ. එතකොට තමයි සතිය සති ඉන්ද්‍රිය සති බලයක් දක්වා පරිවර්තනය වෙන්නේ ඔන්න ඔය තැන්වලදී. අපි සතිය තමයි මුලින්ම සතියට අනුග්‍රහ කරගෙන අපි හැම මොහොතකම සතිමත් වෙන උත්සාහ කරන්නේ. ඊට පස්සේ අපි ටිකෙන් ටික ටිකෙන් ටික අසතියටත් සතිමත් වෙන උත්සාහ කරනවා. ඒකත් අපිට පුරුදු වෙනවා. ඒක තේරෙන්නේ අර සතියට වර්තමානයේ සතිමත් වෙලා අපි සතිය අල්ල ගන්නවා මමත්වයෙන් ඊට පස්සේ අසතිමත් වෙලාවට පසුතැවෙනවා විඳවනවා එතන සිද්ධ වුණේ මොකද්ද කියලා තේරෙන්න පටන් ගත්තට පස්සේ තමයි ඔන්න අසතියට සතිමත් වෙන්න පුළුවන් වෙන්නේ. මෙහෙම හැම සිතුවිල්ලක් අස්සෙම අපි දන්නේ නැති වුණාට අර ස්වභාවික ගලණයට ගලන ඉඩ දුන්නේ නැත්නම් මමත්වයේ හරහා තමයි අපේ හිත වැඩ කරන්නේ. ඔබනේ ඔබ හැම වෙලේම ඔබ හැම වෙලේම සක්කාය දිට්ඨියට යට වෙලා ආත්ම දෘෂ්ටියට යට වෙලා මමත්වයට යට වෙලා තමයි හිතවිලි හිතන්නේ. ඔබ ඇත්තටම ওই විඳවන්නේ මමත්වය නිසා සිතවිලි වලට වටිනාකමක් දෙන නිසායි. ඒ සිතවිලි ඔබ විශ්වාස කරන නිසායි. ඒක හුදු සිතවිල්ලක් විතරයි. සත්‍යයක් නෑ එතන. ඒක හුදු සිතවිල්ලක් ස්වභාවික ගලණයක් විතරයි. ඔබ ඒකට ඒ විදිහටම යන්න ඉඩ හැරියානම් ඒ ඔබේ හිත කියන ඒ සිතවිලි වලින් පෙන්නලා දෙන දෙයක් එතන සිද්ධ වෙලා නැහැ. මමත්වයේ තමයි සියලු වටිනාකම් දෙන්නේ ඔබ මේ ගොදුරට ඇදලා ගන්නෙ. එතකොට මතක තියාගන්න මෙන්න මේක අපි හරියට දැනගෙන තමයි සතිය කියන එක පුරුදු කරන්න ඕනේ. එතකොට ගොඩාක් අයට මේ සිතිවිලි සම්බන්ධ චරුචරු ටික නැතුව යනවා. සිතිවිලි කියන එක වැඩ කරන හැටි ඔබ දන්නේ නැතුව තමයි මේ විදියට දුක් අඳෝනා දෙන්නේ. හැම සිතුවිල්ලක්ම මමත්වයෙන් අල්ලනවා. ඒක තහවුරු කරනවා. විශ්වාස කරනවා. මේ ස්වභාවිකව ගලන සිතුවිල්ලට ඇවිල්ලා යන්න ඉඩ දෙන්න. ඇවිල්ලා යනකම් අපිට බලන් ඉන්න බැරිකම මේ තියෙන්නේ. කොහෙන් හරි පැනලා ඒක අල්ලනවා. එක්ක රාගයෙන් අල්ලනවා, එක්ක දේශයෙන්, එක්ක මාන්නෙන්, ඉරිසියාවෙන් කොහෙන් හරි අල්ලනවා. ඒක අපි කියන්නේ වර්තමානයට අවදි වෙන්න. හොඳට බලන්න මේක පුහුණු වෙලා පුහුණු වෙන්නේ නැතුව නම් කතා කරන්න එපා. පුහුණු වෙලා බලන්න ඔබට තේරෙයි වෙනස මොකද්ද වෙන්නේ කියලා. ඒ එන හැම සිතුවිල්ලකටම මොන විදිහට සිතුවිල්ලක් වුණත් කමන්නේ ඇනලයිස් කරන්න එපා. හොඳ නරක රාග, ద్వේස, විරාග, මෛත්‍රී ඔය ඔක්කොම සිතුවිල්ලක් විතරයි. ඒ ඔක්කොම සිතුවිලි අනිත්‍ය ඇවිල්ලා යනවා. ඇවිල්ලා යනකම් ඔබට බලන් ඉන්න පුළුවන් වෙන්න ඕනේ. ඒකට තමයි සතිය. වර්තමානයට අවදි වීම නිරීක්ෂණය. ඒක හරහා තමයි ඔබට ගැඹුරකට යන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිසා මම හිතනවා ඔබ මේ සිතුවිලි වලින් දුක් අඳෝනා දෙන එකට උත්තරයක් එන්නේ නැති කියලා ඔබ මේ වැඩිපුර ගොදුරු වෙලා ඉන්නේ මමත්වයට. ඔන්න ඔය මමත්වය ඔබට පේන්නේ නැති නිසා ඔබ ඒ විඳවන්නේ. ගොඩාක් අයට මේ මමත්වයේ වැඩ මමත්වයට පහර වදින තැන් තියෙනවා. හොඳට බලන්න ගොඩක් අයට වැරද්දක් පෙන්නලා දුන්නාම මොකද්ද එන එන හැඟීම? ලැජ්ජාවක් එනවා, ඇකිලෙනවා මනස. ඊට පස්සේ සමහර අයට ද්වේෂය එනවා, heart beat එක වැඩි වෙනවා, ලැජ්ජාවක් එනවා. සමහර අයට කතා කරගන්න බෑ, කන්න බොන්න බෑ. එයාට තේරෙන්නේ මේ මමත්වයට තමයි පහර වැදිලා තියෙන්නේ කියලා. මමත්වයේ හෙල්ලුම් කාලා, දෙදරුම් කාලා. ඒක දකින්න මේ හදාගත්තු ප්‍රතිරූපයට කුළු ගිඩිපාරක් වැදිලා හොඳ එකක්. ඉතින් ඒක අපි අපි කරන්නේ මොකද්ද? අපි ඒකට කැමති නෑ ප්ලාස්ටර් ගහලා අර තුවාලේ සනීප කරන් ආයේ මමයා පුම්බගෙන ඉන්නවා. මේක තේරෙන්නේ නෑ. එච්චරට ඒකයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ ප්‍රහාණය කරන්න අමාරුම කෙලෙසිය රාග නෙමෙයි. සක්කාය දිට්ඨියයි ප්‍රහාණය කරන්න අමාරුම කෙලෙසය. හේතුව මිනිසුන්ට පේන්නේ පෙන්නලා දුන්නට බාර ගන්න බෑ. එච්චර සියුම් විදිහට මේක වැඩ කරනවා. එතකොට හිතා ගන්න පුළුවන් ද මොනතරම් ධන නැමිල්ලක් ධන නමන්න ඕනිද මේ ශාසනය ඉස්සරහා මේ කෙලෙස් කපන්න. ලේසි නෑ. ගොඩක් හොඳට බලන්න මේ සක්කාය දිට්ඨියට පහර වැදුනහම ලොකු ලැජ්ජාවක් එනවා. මූණ දෙන්න බෑ. කියවනවා, හිත කලබල වෙනවා. ඔය ඔක්කොම ටික වෙන්නේ එකයි. සමහරු කිපෙනවා. බාර ගන්න බෑ. මමත්වයට වැදිලා තියෙන්නේ. ඉතින් කරන්න දෙයක් නෑ. එහෙම අය අසරණයි. කවදාම හෝ දවසක දන ගහන්න පුළුවන් වුණු තැන නිහතමානීකම හදාගත්තු තැන ධර්මයේ ඉදිරියේ එයාට තමයි පුළුවන් වෙන්නේ මේවා අඳුනගෙන මේවා ප්‍රහාණය වෙන තැනට වැඩ කරන්න. ඉතින් ඔබ ඇත්තටම ඔය විඳවන්නේ සිතිවිලි හින්දා නෙමෙයි සිතිවිලි වලට දෙන වටිනාකම් නිසා ඔබ සිතිවිලි වලට වටිනාකම් දෙන්නේ මමත්වය නිසායි. එහෙනම් උත්සාහ කරන මමත්වය හඳුනා ගන්න මමත්වයේ ප්‍රහාණය කරන තැනට වැඩ කරන්න උත්සාහ කරන්න. ඒකට අත්‍යවශ්‍යම ගුණය තමයි සතිමත් වෙන එක. තෙරුවන් සරණයි.